ඊළඟට චන්දන අවසරයි ස්වාමීන් වහන්ස. ඔව්. ස්වාමීන් වහන්ස එක්තරා දේශනාවකදී එක ස්වාමීන් වහන්සේ නම දේශනා කරා තණ්හාව 108 ආකාරයක් වෙනවා වගේම වේදනාවත් 108 ආකාරයක් වෙනවා කියලා. වේදනාවත් 108 ආකාරයක් වෙනවද කියලා පොඩ්ඩක් පැහැදිලි කරගන්න පුළුවන්. ඔව් වේදනාව 108 ආකාරයක් වෙනවා. අර බහුවේදනීය සූත්‍රය කියලා මජ්ක්‍ධිම නිකායේ සූත්‍රයක් තියෙනවා. ඒකෙදි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා වේදනාව 108 ආකාරයක් වෙන්නේ කොහොමද කියලා. සුඛ දුක්ඛ උපේක්ඛා වශයෙන් ඊළඟට අතීත වර්තමාන අනාගත වශයෙන් ওই විදිහට ඒක විග්‍රහ කරනවා මට ඊළඟ සතියේදී ඕන නම් ඒක අවශ්‍ය නම් කොහොමද 108 ආකාරයකට බෙදෙන්නේ කියලා ඒ ಗುಣ වෙන ආකාරය පැහැදිලි කරලා දෙන්න පුළුවන් අපිට ලබන සතියේදී ඒක අවශ්‍ය නම් නැත්නම් ඔබතුමාට පුළුවන් නම් බහුවේදනීය සූත්‍රය අරගෙන බලන්න ඒකේ තියෙනවා 108 ආකාරයකට බෙදෙන විදිහ විස්තර කරලා. ඒ කියන්නේ ස්වාමීන් තණ්හාවයි වේදනාවයි දෙකම 108 ආකාරයකට බෙදෙනවද? නෑ එතන ඔව් එතන තියෙන වේදනාව 108 ආකාරයකට බෙදෙන ආකාරය. එතන බෙදෙනවා කියලා කියන්නේ අර එක එක ಗುಣ වෙන එක දැන් සුඛ දුක්ඛ උපේක්ඛා කියලා ආකාරයකින් ගන්නවා. ඒක චක්කුසෝත ඝාන ජීවහා කාය මන කියලා ගත්තාම එතකොට එතන 6යි. එතකොට 6 වරක් 3 18යි. ඒ විදිහට තමයි ಗುಣ වෙන්නේ. එහෙමයි. ඒ හැම ඉන්ද්‍රියකින්ම ගන්නකොට ඒ සුඛ දුක්ඛ උපේක්ඛා කියලා ඊට පස්සේ අතීත අනාගත අතීත වර්තමාන අනාගත කියලා ගත්තාම ආය තුනකින් ಗುಣ වෙනවා අර ටික ඔක්කොම ඒ එහෙම තමයි ඒක ಗುಣ වෙන්නේ හොඳයි ස්වාමීන් වහන්සේ ඊට පස්සේ ඊට පස්සේ